අද කඳුලව අරියවංශ ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ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 ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාරුණික පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායක දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ වටිනා ගාථා ධර්මයේ කුයි අද මේ වටිනා සම්ධර්ම දානමේ පින්කම සඳහා මාර්තුකා ස්ථානී තබන්ත යෙදුනි. මේ ගාථා ධර්මයේ වැඩ සිටින්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ දණ්ඩ වර්ගයේ හයවෙනි ගාථාව හැටියට මේ ගාථා ධර්මයේ වැඩ සිටිනවා. ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කළේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ පාමුල අජගර කියලා ප්‍රේතයෙක් වාසය කළා. ලක්කන තෙරුන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේ මේ දෙනම ගිජුකුණු පවුවෙන් පාමුලට වැඩම කරන වෙනාවේ මේ අජගර කියන ප්‍රේතයා දැක්කා. මේ ප්‍රේතයා දැකලා මේ ප්‍රේතයාගේ උසින් මහතෙන් ස්වභාවය කියනවා නම් යොදුන් 25ක් පමණ විශාලයි. ඒ තරම් මහ විශාල සිරුරක් තියෙනවා. මේ සිරුර දැකලා මහමුගලන් මහතෙරුන් වහන්සේට සිනා පහළ වුණා. ලක්කන තෙරුන් වහන්සේ අහනවා ස්වාමීනි ඔබ වහන්සේ සිනහ පහල කරන්ට හේතුව කුමක්ද? එවත්නි අපට දැන් පින්නපාත වේලාව ලැබෙමින් තියෙන්නේ. මේ සිනහ පහල කිරීමට හේතුව කාරණය මේ විලාවේ කියලා දෙන්න වෙලාවක් නෙවෙයි. පින්නපාතේ කරගෙන අවසන් වෙලා ලෞතර බුදුරජාණන් වහන්සේ සමීපයේදී මේ කාරණය මේට හේතුව මොකක්ද මේ සියල්ල දැනගන්න පුළුවන්. අපි බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලම මේ කාරණය දැනගනිමු. මෙන්න මෙහෙම කතිකා වෙලා දෙනම වහන්සේම පින්ඩපාතේ වැඩම කළා. පින්දපාතයේ වැඩම කරලා ඒ සියලු කටයුතු අවසන් වෙලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිපා මුල වැඳ වැටිලා වන්දනා කරන එකත් පසක වාඩි වෙලා ලක්කන තෙරුන් වහන්සේ ප්‍රකාශ කළා ස්වාමීනි අද අපි මේ ගිජ්ජකූට පර්වතයෙන් පාමුලට වැඩම කරන වෙලාවේ යොදුන් 25ක් පමණ කුසින් මහතින් යුක්ත සිරුරක් ඇති අජගර නම් මහා ප්‍රේතයෙක් දැක්කා. මේ මහමුගලන් මහතෙරුන් වහන්සේ එය දැකලා සිනහ පහළ කළා. මේ කාරණය මේට හේතුව කුමක්ද කියලා දැනගන්න මම බොහොම කැමැතියි. මේ වෙලාවේ මහමුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි ඒ ප්‍රේතයාගේ විශාලත්වය දැකලා මට සිනහාවක් ඇති වුණා. මම මහත් පුදුමයටපත් වුණා. මේ කාරණේ කියනකොටම භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණනි මේ ප්‍රේතයා මං දැක්කේ ලෞතර බුදු බවට පත් වී බෝධි මූලයේදීමයි මම මේ ප්‍රේතයා දැක්කේ මේ දැක්ක මේ ප්‍රේතයාගේ මේ ස්වરૂපය මම මේ කාටවත් කියන්න ගියේ නෑ වෙනදයක් නිසා නෙවෙයි. මේක කේවානම් මේ කවරෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. මේ අය කවුරුත් විශ්වාස කරන්නේ නැතිකම නිසා මේ අය මා කියන්නේ යම්කිසි මුසාවක් හෝ කියලා බොහෝ දෙනා තමන්ගේ ජීවිතයට අලාභයක් අවඩක් සිද්ධ කරගන්න පුළුවන්. එහෙම නිසාම මම මේ කාරණේ කීවේ නැහැ. හැබැයි අද මට පැහැදිලි කරන්න පුළුවන් මේ මහමුගලන් මහතෙරුන් වහන්සේ සාක්ෂි ස්ථානයේ තබාගෙන මට අද ප්‍රකාශ කරන්න පුළුවන් මේ අජගර ප්‍රේතයාගේ ස්වરૂපය ගැන. රැස්ව සිටිය සියලුම ස්වාමින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට নমස්කාර කරලා කියා සිටියා ස්වාමීනි මේ වාගේ මහ විශාල සිරුරක් ඇතිව මෙවැනි තත්වයකටපත් වෙන්න හේතුව අපට පැහැදිලි කර දෙන්නේ නම් ඊටා වෙනවී කියලා දේශනා ප්‍රකාශ කළා මේ වෙලාවේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියලු භික්ෂූන් වහන්සේලාට අමතලා මේ කාරණේ දේශනා කළා. මහණෙනි පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ තැනත්තා මේ ස්වરૂපය කියන්ට මෙන්න මේ නිධාන කතාවක් එක්කම පැහැදිලි කරලා දෙන්න ඕනේ. පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සුමංගල කියන සිටුවරයෙක් හිටියා. මේ සුමංගල කියන සිටුවරයා බොහෝම පින්දහම් සිද්ධ කරන කෙනෙක්. මෙතුමා බුදුරජාණන් වහන්සේට විශාල මහා විහාරයක් හදලා පූජා කළා. ඒ විහාරය ඒ බිම් ප්‍රදේශම යම් 28000ක් පමණ වෙනවා දිගින් පළලි. මෙච්චර මේ විශාල ප්‍රදේශය මහා විහාරයක් හදලා ඒ විහාරයේ ඇතුළත සියල්ලම රන් ගඩොලින් අතුරලා තමයි භාග්‍යවතුන් වහන්සේට ගඳ කිලියක් කරලා පූජා කළේ. මේ ගන්ධ කුටිය හදලා බුදු පාමුක් මහා සංඝනට දන් පිරිනමමින් මහ විශාල ආකාරයෙන් පූජාවන් සිද්ධ කරනවා. මේ විදිහේ පින්කම් සිද්ධ කරගෙන මේ කාලය ගත කරන මේ සුමංගල සිටුවරයා දිනක් බුදුරජාණන් වහන්සේ හමුවෙන්ට නුවරට යන වෙලාවේ මේ නගරද්්වාරයට ඇතුල් වෙන තැන අම්බලමක් තියෙනවා. මේ අම්බලමේ ඉන්නවා මේ උදෑසන කාලයේ යනකොට ඉසත් එක්ක සියලුම කය වසාගෙන පොරවාගෙන නිදාගෙන ඉන්න මිනිස්සෙක් දැක්කා. මේ මිනිස්යාගේ පාවලත් ඇඟේ හැමතැනම මඩ තැවරෙනවා. මේ සුමංගල සිටුවරයා කියනවා තැන් තැන් වල ඇවිදලා ඇවිදලා හැමතැනම මඩක් ගාගෙන දැන් මේ එළිය වැටෙනකන් නිදාගෙන ඉන්න මිනිස්සෙක් මේ කියලා මහා හයියෙන් ප්‍රකාශ කළා. මේ විනාවේ මේ තනත්තා හිමීට තමන්ගේ ඔළුවෙන් වසාගෙන තියෙන පෙළිපොළ චුට්ටක් ඉවත් කරන කවුද කියලා සොයලා බැලුවා. මේ මහා හඬින් කෑ ගහන්නේ. මේ කාරණාව අහගෙන ඉඳලා මේ තැනැත්තා හිතනවා හොඳයි මම ඉදිරියට බලාගන්න මේ විදිහේ වචනයක් ප්‍රකාශ කරලා මෙතුමා නැවතත් නිින්දට ගියා දැන් සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්න ගිහින් බුදුරජාණන් වහන්සේ සමග කතාබස් කරලා එතුමා නැවතත් තමන්ගේ සිටු මාලිගයට පැමිණියා දැන් මේ අම්බලමේ හිටිය මේ මිනිසයා කල්පනා කළා මට මේ කරපු නින්දාවට මට මේ කරපු අපහාසයට මම ලේසියෙන් මේක අතහරින්නේ නැහැ. මං කොහොම හරි මෙතුමාගෙන් මේකට පරිගන්නවාමයි. මේව කල්පනා කරලා කුමක්ද කළේ මේ සිටුවරයාගේ තිබුණ විශාල රන්වන් පාටින් දිලිසෙන බොහෝම හොඳට කරල් නැමිලා හොඳට සාරවත් වෙච්ච කෙත්නාය. මේ කෙත්නාය සම්පූර්ණයෙන්ම ගිනි කියලා විනාශ කළා. එක වාරයක් නෙවෙයි සත්වාරයක්ම විනාශ කළා. ඒ විතරක් නෙවෙයි මෙතුමාගේ ගවයන් ඉන්නවා. ඒ ගවපලට ගිහිල්ලා ගවයන්ගේ කකුල් කපලා ඝාතනය කළා. තවත් ආකාරයකින් කියනවනම් තවත් කල විපත්තියක් නම් මෙතුමාගේ නිවසත් සත්වාරයක් ගිනිතියලා විනාශ කළා. මේ විදිහටම මහත් වූ විනාශයන් සිද්ධ කළා. මෙහෙම විනාශයන් සිද්ධ කරමින් සිටියේ මේ මිනිසයා මේ සිටුවරයාගේ නිවසේ ඉන්න මේ කරුවෙක් එක්ක බොහෝම ප්‍රියමනාපව හිතවත්කමක් ඇති කරගත්තා. මේ මෙහෙකරුවා සමග හිතවත් වෙලා එතුමාගෙන් අහනවා ඔබලාගේ සිටුතුමා වැඩියෙන්ම ප්‍රියමනාප කොයි වගේ දේවල් වලටද කුමන දේවල් වලටද ඔබේ සිටුතුමා ඇලුම් කරන්නේ මෙහෙම කියනකොට මේ මෙහෙකරුවා කියනවා මගේ සිටුතුමා එලොම් කරන්නේ නම් භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටිය තමයි. එතුමා විසින්ම මේක හදලා දුන්නේ. ඒ නිසා එතුමා බොහෝම කැමැතියි ඒකට. මෙන්න මේ වෙලාවේ මේ මිනිසයා කල්පනා කරනවා හොඳයි මම එහෙමනම් මෙච්චරට ආදරයක් කරන මෙච්චරට ඇලුම් කරන මේ තරම් ආශාවකින් ඉන්න භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටියත් මං විනාශ කරනවා මෙහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලේ පිළිසිඟාවලින් වැඩම කළාට පස්සේ මේ තනත්තා ගිහිල්ලා අර එළියේ තියෙන පැන් කලාදිය සියල්ල බිඳලා විනාශ කරන සියලුම බඩමුට්ටු සියල්ල විනාශ කරන ගන්ධ කුටියටත් ගිනි තියන සියල්ලම විනාශ ස්වභාවයටපත් කළා මේක දැනගෙන මිනිසුන් දැනගෙන සිටුවරයාට මතක් කළා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටියේ යම්කිසි කෙනෙක් ගිනි තියලා විනාශ කරලා කියලා සිටුතුමා වහා ඉක්මනින්ම එතෙන්ට ආවා. ඇවිදින්න සිටුතුමා බලනවා හැමතැනම පිනිස්සලා විනාශ වෙනවා. සිටුතුමා අත්පොලසන් දෙමින් සතුටටපත් වුණා. මිනිසුන් බලනවා මෙච්චර දෙයක් වෙලා මේ සිටුතුමා අත්පොඩි ගහමින් සතුටු වෙන්නේ ඇයි? මෙතුමා කියනවා මා සිද්ධ කරගත් ධනය මා සිද්ධ කරගෙන රැස් කරගත් ධනය ඒක මේ කිසිම දෙයකින් විනාශ කරන්නට බෑ මා කරගන්න ඕන සියලු දේම මං සිද්ධ කරගත්තා මේ ගින්නෙන් පිලිස්සුවා කියලා නැත්නම් ජලයෙන් විනාශ කළා කියලා වාතයෙන් විනාශ වුණා කියලා මා රැස් කරගත් ධනය කිසිදු විටක විනාශයටපත් කරන්න පුළුවන් කමක් නෑ මා අවශ්‍ය දේ සියල්ල සිද්ධ කරගෙන අවසానයි. මානස් මාස තු ධනියක් තාමත් තියෙනවා. මා ඒ ධනයෙන් කුමක්ද කරන්නේ? මා ඒ ධනයෙන් නැවතත් භාග්‍යවතුන් වහන්සේට ගන්ධ කුටියක් හදලා මම පූජා කරනවා. මට මේ අවස්ථාව නැවත වාරයක් ලැබුණා කියලා මෙතුමා බොහෝම සතුටටපත් වුණා. මේව සතුටටපත් වෙලා බුදු පියාණන් වහන්සේට මේ ගන්ධ කුටිය සියල්ලම නැවත පිළිසකර කරමින් පිරිසුදු ආකාරයෙන් බොහෝම අලංකාරවත්ව සියල්ල වැඩ නිම කළා. සියලු වැඩ නිම කරලා බුදුරජාණන් වහන්සේ ඇතුළු 20000ක් මහා සංඝරත්නයට දානීයද පූජා කරමින් මහා පින්කමක් සිද්ධ කරගන්න සංවිධානය වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු 20000ක් මහා සංගරුවන වැඩම කරවාගෙන ඇවිදී දින හතක් මේ සේනාසනේ වඩා හිඳුවාගෙන දන් පිරිනමන් තියදුනා. දැන් දින හතක් මුළුල්ලේම මේ දන් පින්කම සිද්ධ කරා. මේ දාන පින්කම දින හතක් මොළොල්ලේම සිද්ධ කරලා අවසාන දවසේදී භාග්‍යවතුන් වහන්සේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන මොහොතේදී මෙතුමා කියනවා ස්වාමීනි මගේ නිවස සත්වාරයක් ගින්නෙන් දවල විනාශ කළා මගේ කෙත්‍යාය සත්වාරයක් විනාශ කළා මගේ ගමපලේ ඉන්න ගමයන්ගේ පා කපලා සත්වාරයක්ම ගමයන් විනාශ කළා. භාග්‍යවතුන් වහන්සේ සඳහා ඉදිකළ මේ ගන්ධ කුටියත් විනාශයටපත් කළා. ස්වාමීනි මා මේ කරන ලද සියලුම පුණ්‍ය ධර්මය ඒ විනාශ කරන්ත යෙදුණු ඒ මා කෙරෙහි වෛර බැඳගෙන ඉන්නේ මට අහිතකම් කරන මට අකටයුතුකම් කරන ඒ තැනැත්තාට මේ පින්කමේ පළමුවෙනි පින අනුමෝදන් කරමු. එතුමාට මේ පුණ්‍ය ලාභය ආශිර්වාද කරමු. මෙන්න මෙහෙම මේ සුමංගල සිටුවරයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. මේ වෙලාවෙත් මේ මිනිසයා පැමිණලා හිටියේ මේ තරම් විනාශයක් කළා ගන්ධ කුටියක් විනාශ කළා මෙච්චර දේ කරලත් මේ මිනිස්සයා තවමත් හොඳින් මේ පින්දහම් කරමින් ජීවත් වෙනවා මේ මිනිස්සයාට නම් තවමත් කිසිම විටක මේ දේවල් දැනුනේ නැහැ කරන්න තියෙන එකම දේ තමයි මේ මිනිස්සයා මරණයටපත් කරන එක ආයුධයකුත් අරගෙන දවස් හතක් මුළුල්ලීව මෙතුමා කොතනකින් හෝ හමු වුණොතින් මරන්ට උපක්‍රමශීලීව හිටියා. නොඑක් විදිහේ උපක්‍රම යොදමින් කාලය ගත කළා. එකකින්වත් මෙතුමා මරණයටපත් කරන්ට බැරි වුණා. අවසාන දවසේ හෝ මෙතුමා මරණයටපත් කරනවා කියලා සෝදානමින් ඉන්න වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සමීපී මෙතුමාගෙන් කියන මේ ප්‍රකාශය හොඳට මේ තැනත්තාට ඇහුණා. ඇහුණු වෙලාවේ බොහෝම සංවේගයක් ඇති වුණා. මම මේ තරම් විනාශයක් කරලා මේ තරම් වෛරයක් මැදගෙන මේ තරම් කරදර විපත්ති කරලා මේ මිනිස්යා බලන්ත මේ පින්කමේ පළවෙනිම පින මට අනුමෝදන් කරනවා මට ආශිර්වාද කරනවා. මේ මිනිස්යානම් මහ පුදුම කෙනෙක්. මේ විදිහේ දේවල් කරන්නේ මම මේ තනත්තාට මේ තරම් අවඩ දේවල් සිද්ධ කිරීම මහා විපත්තියක්මයි. මේක අහස පොළොවවත් උහුලන්නේ නැති දෙයක්මයි. ඒ නිසා මම මේ දේ සිද්ධ කරන්න හොඳ නැහැ. මම ඉක්මනින් ගිහිල්ලා සමා කරගන්න ඕනේ මෙතුමා. මේ තනත්තා ගිහිල්ලා මේ සිටුතුමාගේ පාමුල වැඳ වැටිලා සිටුතුමනි මට සමා කරන්ත. මට සමාව දෙන්න. ඇයි ඔබට සමාව දෙන්නේ ඔබ කළ වරද මොකක්ද? සිටුතුමනි මෙච්චර කාලයක් ඔබගේ පසුපස්සේ පැමිණෙමින් ඔබගේ කුඹුර සත්වාරයක් විනාශ කළේ මමයි. ඔබගේ ගවයන්ගේ පා කපලා මරණයට පත් කළේ මමයි. ඔබගේ නිවස හත් වාරයක් විනාශ කළේ මමයි. ඔබ විසින් සාදන ලද ගන්ධ කුටිය ගිනිබත් කළේ මමයි. මේ තරම් අපරාධ සියල්ලම සිද්ධ කළේ මමයි. ඒ නිසා මට සමාවෙ දෙන්නේ මන සමාව දෙන්න කියමින් නැවත නැවත සමාව ආයාචනය කළා. සිටුතුමා හොඳයි ඔබට සමාව දෙනවා. හැබැයි ඔබ මාට මේ තරම් විපත්ති කරන්ත මා කළ වරද කුමක්ද? ඔබට මතකද සිටුතුමනි දිනක් මේ නුවරට ඇතුල් වෙන තැන තියෙන අම්බලමේ මා උදෑසන කාලේ හිසවසා පොරවාගෙන නිදාගෙන හිටියා ඔබට මතකද? ඒ වෙලාවේ ඔබ කළ ප්‍රකාශය මතකද? මගේ ශරීරයේ පාවල තැනින් තැන මඩතැවරිලා මේ මිනිස්යා මේ රැ තැන් තැන් වල ගමන් කරන ඒ මේ අත මොයෙක් විදිහේ වැරදි දේවල් සිද්ධ කරලා මේ හිසවසා පොරවාගෙන මෙන්න මේ මිනිස්සෙක් ඉන්නවා කියමින් මේ මහලින් කෑ ගැසුවා ඔබට මතකද? ඒ වෙලාවේ මට ලොකු වෛරයක් ඇති වුණා. ඒ වෙලාවේ මට ලොකු තරහක් ඇති වුණා. මා කවදා හරි දවසක ඔබෙන් පරිගන්නවා කියලා හිතක් ඇති වුණා. ඒ කරපු වරදට තමයි මා මේ තරම්ම ඔබගේ පසුපස්සේ ගමන් කරමින් මේ ඵල ගැනීම සිද්ධ කළේ. සිටුතුමනි මට සමාවන්ත මාතින් විශාල වරදක් සිද්ධ වුණා. සිටුතුමත් කීවා මමත් ඒ වෙලාවේ ප්‍රකාශයක් කළා තමයි. හැබැයි මට ඒතරම් මේක මං ලොකුවට හිතුවේ නෑ. මාතින් උණු ඒ වරදට මටත් සමාවන්ත මේ විදිහට කීවාට පස්සේ මේ මිනිස්යා කියනවා ස්වාමීනි මම බොහොම ආසරණ මිනිස්සෙක් මටත් මගේ දරුවන්ටත් මගේ අඹුවටත් මේ සිටුමාලිගේ නවතින් තවසර දෙනවා නම් නැවතිලා ඔබට බැලමිහිවරකම් කරමින් අපි ජීවත් වෙනවා ඔබට හැමදේම අපි උපකාර කරන්න. සිරුතුමාණන් කීවා ඔබට මා ඊතරම් හිතන්නේ නැතිව මේ කියූ වචනයට මේ තරම් පරිගැනීමක් සිද්ධ කළා නම් ඔබ මාගේ නිවසේ රැඳී ඉඳලා ඔබට යම් කිසි වචනයක් කියමින් ඔබ කොයිතරම් දුරට මා පසුපස්සේ එළවමින් පරිගණීන තවත් ඉදිරියට. ඒ නිසා මගේ නිවසේ නවතින්න අවශ්‍ය නැහැ. ඔබන සුදුසු දෙයක් ඔබ සිද්ධ කරගන්න. ඒ නිසා ඔබ මෙතනින් පිටව ගියාට කමක් නැහැ කියලා සිටුවරයා ප්‍රකාශ කළා. දැන් මේ මිනිසයා මේ සිටු මාළිගයෙන් ඉවතට ගිහිල්ලා එතුමා බොහෝම දුක්ඛ සහගතව තමයි තමන්ගේ කාලය ගත කළේ. නිරන්තරයෙන් හිතේ වේදනාවෙන් පීඩාවෙන් තමයි කාලය ගත කළේ. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි. තමන් අර කරගත්ත මහත් වූ පාපයන් නැවත නැවත හිතේ ඇති වුණා. මා කරගත්තේ නම් මහත් වූ අලාභයක්මයි. මා කරගත්තේ නම් මහත් වූ විපත්තියක්මයි. මේ විදිහට හිතමින් මේ විදිහට කියමින් එතුමා කාලය ගත කළා. මේම කාලය ගත කරලා මරණින් මත්තේ අවීචි මහ නරක ආදී ගිහින් ඉපදුනා. එහි උත්පත්තිය ලැබලා ඒ දුක් විපාක විඳලා විපාක අවසානයේ ශේෂ වූ තවත් විපාක විඳින ජීවිතයක් හැටියට මේ ගිජ්ජකූට පර්වත ප්‍රාන්තයේ පාමුල අජගර නමින් මේ ප්‍රේතයේ ප්‍රොත්පත්තිය ලබාගෙන වාසය කරන මෙතුමාගේ සිරුර යොදුන් 25ක් පමණ උසින් මහතෙන් යුක්තයි මේ සිරුරේ හිස මුදුනේ මහ විශාල ගින්නක් දැල් වෙනවා ඒ දැල් වෙන ගින්න මුළු සිරුර පුරාම පහළට ගමන් කරනවා. සිරුර මැදින් දැල්වෙන ගින්නක් තියෙනවා. ඒක පින්වතුනි ඒකත් ඉහළට තව තවත් ඉහළට නැගෙමින් ගමන් කරනවා. මේ විදිහේ මහා ගින්නකින් නිරන්තරයෙන් පිලිස්සමින් වාසය කරන ජීවිතයක්. මෙන්න මේ අජගර ප්‍රේතයා පිළිබඳව එදා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේදී සිද්ධ කරන ලද අකුසල ධර්මයන් පිළිබඳව මනාව පැහැදිලි කරමින් අපේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු සංඝයා වහන්සේට පැහැදිලි කරමින් දේශනා කළා. මේ කාරණේ ශ්‍රවණය කළ ස්වාමින් වහන්සේලා බොහෝ දෙනා පුදුමයටපත් වුණා. බලන්න මේ තරම්නම් මහ විපත්තිය. මේ තරම් මහා කුසලයක්. බලන්න මේ වාගේ විපාක ලැබෙන හැටි. මේ විදිහට මහා සංඝයා වහන්සේ නිරන්තරයෙන් ධර්ම සංවේගයටපත් වුණා මේ කළ අකුසල් වල විපාක දකිමි. මේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සියලු කාරණා ප්‍රවෘත්ති එකතු කරමින් ලස්සන ගාථා ධර්මයක් දේශනා කළා. අතපාපානි කම්මානි කරං භාලෝන බුද්ධති. සේහි කම්මේහි දුම්මේදෝ අග්නි දන්ධෝව තප්පතිති. මොකක්ද මේ? අඥාන තෙමේ අනුවන තැනත්තා ක්‍රෝධ වශයෙන් පමණක් පව්කම් කරන්නේ නොවේ. පව්කම් කරන මේ අනුවන පුද්ගලයා ඒ පාපයට මේ වගේ විපාක තියෙනවයි කියලා දන්නේ නැහැ. හැබැයි ඒ අඥානතෙම ඒ අනුවන තනත්තා තමන් කළ පව්කමින් දින්නෙන් දවන ලබ්ධ කුසේ නිරන්තරයෙන් පැවිතවි ජීවිතයේ කාලය ගත කරන බලන්න පින්වතුනි කොයි තරම්නම් දුක්ඛ සහගත අවස්ථාවක්ද මේ අනුවනකම නිසා නුවණක් නැතිකම නිසා ඥානයක් නැතිකම නිසා තමන්ගේ හිතට ඇතිවෙච්ච මේ ක්‍රෝධය වෛරය නිසා මහා පාප ධර්මයන් සිද්ධ කරනවා හැබැයි මේ පව්කම් කරන මේ අඥාන පුද්ගලයා ඒ පාපයට මේ වගේ විපාක කියනවා කියලාවත් දන්නේ නැහැ ඒ විපාකයන් දන්නේ නැති මේ අනුවන පුද්ගලයා තමන්ගේ කරපු පාප කර්මයන් නිසා අර ගින්නෙන් පිච්චෙනවා වගේ හැම වෙලාවෙම කැවිතෙවි පීඩාවට වේදනාවට දුකටපත් වෙවි කාලය ගත කරනවා. එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ පින්වතුනි මේ අජග ප්‍රේතයා බලන්ත කොයි තරම්නම් Tamanta ඇතිවෙච්ච අර සිතුවිල්ල අර කියෝ වචනේ අල්ලගෙන ඇතිවෙච්ච අර වෛර සහගත හිතුවිල්ල නිසා මේ සිටුවරයා පසුපස්සේ පන්නමින් කොයි තරම්නම් විපත්ති කළාද මේ සිටුවරයාට හැබැයි එතුමාට පස්සේ හිත දිමුනේ මේ සිටුවරයා කොයිතරම් ගුණවතෙක්ද මේ සිටුවරයා කිසිම විටක ඔහුගෙන් පරිගන්ට උත්සාහවන්ත වුණේ නැහැ. ලැබුණු හැම විපත්තියක්ම බොහෝම ඥානවන්තව ඉවසලා නුවණින් කල්පනා කරන අනුම්මට කොයිතරම්නම් විපත්ති සිද්ධ කළත් මම පසුපස්සේ නැවත ඌට වෛර කරන්ත ඔහුගෙන් පරිගන්ත ඔහුට විපත්ති කරන්ත මම යන්නේ නැහැ. ඒ හැම දෙයක්ම මගේ ජීවිතයට ලැබෙන දේවල් හොඳ දේවල්. මේවා මම බොහොම ඉවසීමෙන් මම නුවණින් කල්පනා කරමින් මගේ හිත ආරක්ෂා කරගෙන මම හොඳට මේ ශාසනය පිහිට කරගෙන තව තවත් පින් සිද්ධ කරගන්න ඕනේ. මගේ පිනේ අඩුපාඩුකමක් වෙන්න ඇති. සසරේ මමත් මේවැනි දේවල් සිද්ධ කරලා ඇති. ඒ නිසා තමයි මටත් මේ විදිහේ විපත්ති දේවල් මේ සිද්ධ වුනේ. මේ විදිහට මෙතුමා බොහොම ඥානවන්තව කල්පනා කරලා කිසිදු අකටයුත්තක් තව කෙනෙකුට සිද්ධ කිරීමේ හිතක් නැතිව මෙතුමා බොහෝම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් නිරන්තරයෙන් කුසල් කරමින් වාසය කළා. ඒ නිසා එතුමාට හැම වෙලාවෙම හිතේ සතුට තිබුණා. හැබැයි අර තැනත්තා දිගින් දිගටම මහා පව්කම් කර කර ඇවිදින් එදා රසමංගල සිටුවරයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමීපයේ මෙතුමාට පින් දෙන්න ඕනේ කියලා හිතක් ඇති කරගෙන ආශිර්වාද කරන්න ඕනේ කියලා හිතක් ඇති කරගෙන ඒ සිද්ධ කරන්ත යෙදුණු පුණ්‍යානුමෝදනා ආශිර්වාදය ඇහෙනකොටම පුදුම විදිහේ හිතක් ඇති වුණා මම නම් සිද්ධ කළේ මහා අපරාධයක්මයි කියලා අන්න එතුමාට නුවණ පහළ වෙච්ච තැන එතුමාට ඥානය පහළ වෙච්ච තැන එතුමාට හිතුණා මම මේ මහා විපත්තියක් මේ සිද්ධ කළේ බලන්න එහෙමනම් පින්වතුනි අපේ ජීවිත තුලත් අපි අඥානකම නිසා මෝඩකම නිසා අනුවනකම නිසා මේ සමහර කෙනෙක් අපට උපදේශයක් දුන්නත් ඒ දෙයට අපි කිපෙනවා. වරදක් පෙන්වලා දුන්නත් අපි ඒ දෙයට කිපෙනවා. අපිට යම්කිසි හොඳ දෙයකට මේ දේ වැරදි මේක කරන්ට එපා මේක කිරීමෙන් ඔබට අලාභයක් සිද්ධ වෙනවා අවඩක් සිද්ධ වෙනවා මේක මහත් පාපයක් මේක මහත් අකුසලයක් මේකෙන් වළකින්න කියලා කියලා දුන්නත් ඒකෙන් වළකින්න හිතක් නැහැ අර කියලා දෙන කියලා කෙරෙහි වෛරයක් ඇති වෙනවා. ක්‍රෝධයක් ඇති කරගන්න. අන්තිමේදී මොකද කරන්නේ? ඒ තනත්තා කෙරෙහි නරක වූ නපුරු වූ සිතුවිලි ඇති කරගෙන ඒ තනත්තා පසුපස්සේ ගමන් කරමින් ඒ තනත්තාට විපත්ති කරන්නම හැම වෙලෙම උත්සාහවන්ත වෙනවා. බලන්න එහෙම මෙයා වෙන ජීවිතේ නිරන්තරයෙන් එවැනි කරදර විපත්ති කරන ජීවිත සමාජයේ කොයිතරම් දුරට තියෙනවද? ඒ ජීවිතවලට අවසානයේ සිද්ධ වුණේ මොකක්ද? ඒ ජීවිතවලට අවසානයේ සිද්ධ වුණේම පින්වතුනි මරණින් මත්තේ දුක් ඇති අපායට යන්න මිස සැප ඇති සුගති භූමියක උත්පත්තිය ලබන්න නෙවෙයි. එහෙමනම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේම මොකක්ද? ක්‍රෝධ කරන්ට එපා, වෛර කරන්ට එපා, පලිගන්ට එපා, මෛත්‍රී සහගතව ජීවත් වෙන්න. කරුණාවෙන් යුක්තව ජීවත් වෙන්න. අනුන්ගේ දියුණුව දැකලා ඊර්ෂ්‍යා කරන්ට එපා. අනුන්ගේ දියුණුව දැකලා සතුටටපත් වෙන්න. ඔවුන්ට තව තවත් දියුණුව උදාපත් වේවා කියලා තමන්ගේ හොඳ හිතුවිලි ඇති කරගන්න. ලෝකයේ සමාජයේ තුල යැපීමක් නැතිව උපේක්ෂා සහගතව ජීවත් වෙන්න. බලන්ත බුදුරජාණන් වහන්සේ මේ විදිහට උපදෙස් දෙන්නේ ඇයි? මේ සංසාරයේ තියෙන භයානකකම නිසා පිළිබඳ. අකුසල් කරන්ට අපි හැම කෙනෙකුටම ලේසියි. හැබැයි ඒ වාගේ විපාක විඳිනකොට අපට බොහෝම අමාරුයි. කරනකොට ඒවා මීපෙනි වගේ පින්වතුනි. අකුසල් කරනකොට බොහෝම මීපෙනි වගේ ඒවා බොහොම හොඳින් සිද්ධ කරනවා. හැබැයි විඳිනකොට පින්වතුනි මහා දුකක් විඳිනකොට ඒ වේදනාවත් එක්ක කොයි තරම්නම් පසුතැවෙනවද කොයිතරම්නම් කෑ ගසනවද කොයිතරම්නම් වේදනාවෙන් පීඩාවටපත් වෙනවද අපි එහෙමනම් මේවා හොඳින්ම තේරුම් ගන්නට ඕනේ මේවා තේරුම් අරගෙන අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ හැමදාම අපි කුසල් කරන්න පුරුදු වෙන්න ඕනේ අපේ ජීවිතයෙන් අපි අකුසල් කරන්න කවමදාකවත් යමු වෙන්න හොඳ නැහැ සසර ජීවිතවල අපි අකුසල් කළ නිසා පින්වතුනි කොයි තරම්නම් අපාගත වෙලා දුක් විඳලාද? අපි අප්‍රමාණව දුක් විඳලා තියෙනවා. සසර ජීවිතවල අපි අප්‍රමාණව දුක් විඳලා තියෙනවා. මේවා හොඳට අපි තේරුම් අරගෙන මේවා නිසා අපේ ජීවිතයට සිද්ධ වෙච්ච අයහපත අපි හොඳින් තේරුම් අරගෙන අපි මේ ජීවිතයේ හොඳට පින්වතුනි කුසල් කරන්න ඕනේ. සසරේ අපි අනන්ත කල්ප ගණන් දුක් විඳලා තියෙනවා. ඒ දුක් විඳීම අපි අනුවනකම නිසාමයි, අඥානකම නිසාමයි, අපේ මෝඩකම් නිසාමයි අපි සසරේ දුක් විඳින්නේ. එහෙමනම් අද අපට මේ සද්ධර්මය ලැබිලා අපට මේ සම්බුද්ධ ශාසනය ලැබිලා මේ ලැබිච්ච මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයෙන් අපි ප්‍රයෝජන ගන්න නැතිව අපි මේ ශාසනයෙන් පින්වතුනි අලාභයක් සිද්ධ කරගන්නවා නම් මේ ශාසන ප්‍රයෝජනයේ පින්වතුනි ශාසනයෙන් ලබන්න තියෙන ලාභය අපි අතහැරලා කටයුතු කරනවා නම් අපට මරණින් මත්තේ අපට යහපතක් සිද්ධ වෙයිදායි අපිට මරණින් මත්තේ සුගති භූමියක උපදින්න ලැබෙයිද? අපිට ලැබෙන්නේ නෑ පින්වතුනි. එහෙමනම් මේ බුදුසසුනේ අපි නියම ප්‍රතිඵල නෙලා ගන්නට, නියම ඵල ප්‍රයෝජන ලබා ගන්නට අපි හැම කෙනෙක්ම උත්සාහවන්ත වෙමු පින්වතුනි. ඒ තුලින් අපට අපේ ජීවිත සපවත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපේ ජීවිත දියුණුවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේ ශාසනයේ තෙරුවන් සරණ ගිය සදහැති සත්පුරුෂ බෞද්ධයන් බවට පත් වෙලා අපේ ජීවිතය මෙලවත් හදාගෙන පරලොව සැපවත් කරගන්න අපට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම මේ ලැබුණු මනුස්ස ජීවිතයේ හොඳට කුසල ධර්මයන් සිද්ධ කරගන්න කවමදාකවත් කෙනෙක් කෙරෙහි ක්‍රෝධයක් වෛරයක් පරිගැනීමක් නරක නපුරු සිතුවිල්ලක් හිතේ තියාගන්න එපා. ඒ තුලින් අපට වෙන්නේම මහ විපත්තියක් කියලා තේරුම් අරගෙන හොඳින්ම කුසල ධර්මයන් සිද්ධ කරන්ට හැම කෙනෙක්ම අදිස්ථාන ඇති කරගන්නට ඕනේ. හොඳින් පන්සිල් ටික ආරක්ෂා කරගන්නට උදේ හවස බුදුන් වදින්න පුරුදු වෙන්න පිළිදේශනා කරගන්න පුරුදු වෙන්න සතර කමඨහන් භාවනා වඩන්න පුරුදු වෙන්න මේවා තුළින් පින්වත් සීලුම දෙනාට මෙලව යහපතක් ඒකාන්තයෙන් සිද්ධ වෙනවා පරලොව ඒකාන්තයෙන් සුගතියම සිද්ධ වෙනවා ලෝකෝත්තර අග්‍රාමා නිවන් සුව සාක්ෂාත් කරගන්නට ලැබෙනවා ලැබේවා කියලා අපි පුණ්‍යානුමෝදනා ආශිර්වාද පිරිනමනවා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සීලේක පිහිටාගෙන ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ලබන ලද අනන්ත පුණ්‍ය සම්පatti ධර්මය පින්වත් සෑම සීල දෙනාටම ත්‍යාත්‍ය ආදී සීල දුකින් නිදහස් වී ලබන සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමා දිවං සම්පත් ලැබේවා පිටුනි ඔබ අප සිළු ගුණා කරෙන් සිටින් ඒ උතුම් ධර්ම දේශනාව සිදු කළ පූජ්‍යපාද කඳුලක අරියවංශ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු